චිරාන් මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. මේක මේ මේ අභිධර්මයේ පිළිබඳ සම්බන්ධයක් තියෙන ප්‍රශ්නයක්. ආ oh. මේ මනුෂ්‍ය ලෝකයේදී සාමාන්‍ය රූපාවචර හරි අරූපාවචර හරි ධාන ලැබමින් ඉඳලා මිය යන පුද්ගලයෙක් දැන් ගත්තොත් අපි මේ ඊට අදාළ බ්‍රහ්ම ලෝකයක උප්පත්ති ලැබනවානේ. ඒ කියන්නේ අනාසන්න මොහොත වෙනකොට ධානයෙන් පිරිහිලා හිටියේ නැතිනම් එහෙමයි එහෙම පුද්ගලයෙක් දැන් අරූපාවචර බ්‍රහ්මතලයක ප්‍රසන්දිය ලැබුවට පස්සේ ඒ බ්‍රහ්මතලයේදී ඉපදෙන්නේ විපාක සිත් විතරද දිගටම ඉපදෙන්නේ එහෙම නැත්නම් අනිත් කුසල සිතුත් උපදිනවද නෑ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අවශේෂ සිත් උපදවන්න විදිහක් නෑ ඒ නිසා තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදුනහම බුදුවරු ලෝකේ පහළ වුණා වුණත් ඒගොල්ලන්ට උදව් කරන්න බෑ. මොකද බාහිර අරමුණකට අවධානය යන්න පුළුවන්කම තියෙන නාම රූප ධර්ම දෙකම අන්‍යෝන්‍ය සහයෝගයෙන් පවතින තැන්වල විතරයි. එතකොට ඒ නාමයට රූපයේ සහයෝගය තියෙනවා නම් තමයි අදාළ අරමුණෙන් බැහැරව නිදහස්ව හැසිරෙන්න පුළුවන් හැකියාව දැන් අරූප අරූප තලයේ රූප නැහැ. ඒ අය සම්පූර්ණ මනසින් ගත්ත ආරම්මණයත් එක්කමයි පවතින්නේ. එතකොට ඒ ආරම්මණය තුලම යලි යලි යලි යලි පවතිනවා. එතකොට මේ පවතිනකොට අර ධානයේකට සමවැද දැන් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට ධානයට සමවැදිලා ඉන්නේ. අන්නේ ධානයට සමවැදුණු ස්වභාවය වගේ ස්වභාවයකින් තමයි සම්පූර්ණම ඒ බ්‍රහ්ම තලයේම පවතින්නේ. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඊට වඩා වෙනස්. රූපාවචර බ්‍රහ්මයාට අනිවාර්යෙන් ඒ ධානයෙහි විපාකසිත ඇති කරමින් ඒ විපාකසිතම විතරක් ඇති කර කර ඉන්න ඕනේ ධානයට සමවැදිලාම ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. රූපාවචර බ්‍රහ්මයාට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න පුළුවන්, ධම්ම අසන්න පුළුවන්, අනිත් අයට උදව් කරන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. මොකද රූපය සහිත නිසා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අර විපාක සිත් ඒ කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ ඉඳද්දී අරූප ධානයට සමවැදුනහම චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන ස්වභාවය තියෙන. ඒ ස්වභාවයම තමයි ඒ භවයෙන් චුත වෙනකම්. ඒ කියන්නේ සමහරවිට හේදී ඒ ධාන මේ රූපාවචර අරූපාවචර කුසල්සිත ඇති වෙන්න පුළුවන්. විපාකසිත. එතකොට ඇති වෙන, ඒ කියන්නේ ධානයට සමවැදුනන් පස්සේ ඇති වෙන විපාකසිත ටික. එහෙනම් ඒ ටික තමයි. එතකොට අර උපදින සිත උපදින්න විපාක සිතකින්නේ. අපි කවුරුත්. එතකොට එතනින් එහාට දිගින් දිගට දිගින් දිගට ඒ සිතම පවත්වා. ඒ නිසා තමයි බාහිර මොකකටවත් බාහිර අරමුණකට අවධානය යොමු වෙනවා කියන්නේ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙනවා කියන්නේ. එහෙමයි. හොඳයි.